ලෝකයක් සකස් කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ දිහා බලනකොට විරාගයෙන් දකින ඒ ශිල්පය ඉගෙන ගන්න කියලා. අපි මේ ලෝකෙ දිහා දකිනකොට අලෝභයෙන් දකින්න ඒ ශිල්පය අපට ඉගෙන ගන්න කියනවා. අපි මේ ලෝකෙ දිහා දකිනකොට අද්වේෂයෙන් දකින්න ඒ ශිල්පය ඉගෙන ගන්න කියනවා. එහෙනම් අපි මේ ලෝකීය දිහා දකිනකොට නිතරම නිකලෙස්ව දකින්න පුරුදු පුහුණු කරනවා නම් ඒ දකින්න දිට්ඨියට අපි කියන සම්මා දිට්ඨිය කියලා නිවැරදි දැක්ම. කුමක්ද නිවැරදි දැක්ම කියලා කියන්නේ මේ ලෝකේ පැවැත්මක් නොපැවැත්මක් කියලා එකක් තියෙනවා. පැවැත්ම කියලා කියන්නේ සසර. නොපැවැත්ම කියලා කියන්නේ පිරිනිවීම. එහෙනම් අපි තුනුරුවන් සරණ යනවා නම් අපි හැමෝම යන්නේ නොපැවැත්මට. පටිසෝතගාමි මාර්ගයට. නොපවත්මට යන ආර්ය ශ්‍රාවකයේ සියලුම දෙනා නිවැරදි දැක්මක් තිබිය යුතුයි. කුමක්ද නිවැරදි දැක්ම? නිවනට ගැළපෙන විදියට දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි මෙච්චර කාලයක් ලෝකෙ දිහා දැකලා තියෙන වැරදි දැක්මේ. කෙලෙස් ඇති වෙන දැක්මේ. නැවත නැවත ඉපදෙන දැක්මේ. එහෙනම් මේ බාහුසත්‍යන්ත කියන මේ ශිල්පය කොහොමද අපි ඉගෙන ගන්න කියලා කිව්වොත් අද ඉඳන් ලෝකේ නිවැරදිව දකින්න ඕනේ. අලෝභයෙන් දකින්නේ දක්ෂකම පුරුදු කරන්න ඕනේ. අද්වේෂයෙන් දකින්න, අමෝහයෙන් දකින්න, විරාගයෙන් දකින්න ඒ දක්ෂකම මේ ඇස් වලට පුරුදු කරන්න ඕනේ. ඒ මොනොත් එයා ඒ ශිල්පය ඉගෙනගත්ත තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. අපි දන්නවා යාපත් කට්ටිය දැක්කාම අපි බොහොම සන්තෝෂයෙන් hina වෙලා කතා කරනවා උපාසක මෑණියෝ එන්න කියලා. සමහර කට්ටිය අශෝභන ලෙස ඇඳගෙන හිටියාම අසම්මර ලෙස ඇසුරුනාම කලබල වෙලා කම්පා වෙලා අපි නිඳා අපහාස කරන්නේ නැද්ද? විවේචනය කරන්නේ නැද්ද? මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ වරදක් නැහැ. වරද තින්නේ අපේ. බල්ල බලන කුසු දෙවිවෙන් ඉන්නවා. අපි කවුරුත් ඒ බලන්න මොකවත් කියන්නේ නැහැ. කිසිම නූල් පොටක්වත් නැතුව බල්ලන්ට කුසා දෙල්ලෙන් ඉන්න පුළුවන් නම් අපිට ඒක රාගයක් ඇති වෙන්නේ නැත්නම් අපේ නිඳා කරන්නේ නැත්නම් පොඩ්ඩක් හරි ඇදගෙන ඉන්න මනුස්සන්ට බයින්නේ ඇයි? පුංචි ළමයි පොඩි කාලේ ඒ විදිහට හිටියම බනින්නේ නැහැ ලොකු වුණාට පස්සේ බනින්නේ ඇයි? එහෙනම් අපටයි රාජ්‍ය ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට නෙමෙයි. අපේ කෙලස් ටික අපි හදලා නැහැ. අපි තාම රාත් වෙලා නැහැ. අපි කෙලෙස් වලට අවු වෙයි. අපි ලෝභ දේශ මොහ වලට අවු වෙයි කියන බයද අපි ලෝකයට බයිනවා. අන්න අපි අනාගත මාර්ගය යනවා. අපිට තියෙන මිනිසුන්ගේ අලුව හදන්න නෙමෙයි, තමන්ගේ අලුව හදන්න. අපට කියන ලෝකේ ඉලා දකින්න නෙමෙයි තමන්ගේ කෙලෙස් එලා දකින්න. මේ විදිහට මේ අඩුපාඩු හදනවා නම් මේ ಗುಣධර්ම වඩනවා නම් එයා දක්ෂකම ප්‍රගුණ කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කළ අන්නේ ශිල්ප ඉගෙන ගන්න මොකද්ද? මායාට විරුද්ධව නැගී සිටින ශිල්ප ඉගෙන ගන්නවා. කෙලෙස් වලට විරුද්ධව තථාගතයන් වහන්සේගේ සරණයට ශිල්ප ඉගෙන ගන්නවා. එයා ඇස්වලට ශිල්ප උගන්වනවා අලෝභයෙන් අධ්‍යයෙන් අමෝහයෙන් මේ ලෝකෙ දිහා දකින්න. ඊළඟ ශිල්පේ තමයි අපේ කන් වලට අපි පුරුදු කරන්නට ඕනේ. ප්‍රශංසාවක් ඇයෙනකොට ගෞරවයක් ඇයෙනකොට අපේ ಗುಣගතන කරනකොට අපේ මුළු ඇඟම කිනිපුලා යනවා. හරි සන්තෝෂ. ඇයි? අපි කැමති ප්‍රශංසාව ලබන්න, ප්‍රසිද්ධියේ ගෞරව ලබන්න. එහෙනම් නින්දාව අපකීර්තිය ලැබෙනවා නම් ප්‍රසිද්ධිය අපිව අපහාසයටපත් කරනවා නම් අපි වහාම කිපෙනවා, වෛර බඳ ගන්නවා. නින්දාවටපත් වෙලා දුක දරා ගන්න බෑ. බලන්න මේ ලෝකයේ හේතුඵල ධර්මයට අනුව නම් හැමදේම ඇදෙන්නේ. එහෙනම් ප්‍රශංසා කරපුවාට ප්‍රශංසාව ලැබෙනවා. නිന്ദා අපාස කරපුවාට නිന്ദා අපාස ලැබෙනවා. ආල්ම ලිපේ තිබ්බට පස්සේ බත් වෙනවා මිසක් ඉදියක් වෙන්නේ නැහැ. ඉදියක් වෙන්න උනා ඉදියක් ලිපේ තියන්න ඕනේ. කැඳ ලිපේ තිබ්බනම් කැඳයි අපට හම්බෙන්නේ. එහෙම නැත්නම් ව්‍යංජනයක් අපට හම්බෙන්නේ නැහැ. හේතුඵල ධාමට අනුව නම් මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපට එන සෑම නිന്ദාවක්ම අපකීර්තියක්ම අපි කලින් දීපුවා. එහෙනම් අපි මිනිසුන්ට නිନ୍ଦා අපහාස කළා, එලා දැක්කා. ඒවා දැන් අපට ලැබෙනවා. සාදු කියලා අපි ඒවා පිළිගන්න ඕනේ, බාර ගන්න ඕනේ. හේතුව ඒවා අපි වපුරපුවා. එහෙනම් අපට ඇයෙන සෑම වචනයක්ම අපේ කර්ම නම් අපි පෙර සංසාරේ දීපුවා වල හේතුවටම ඇතිවෙච්ච ඵල නම් ඒක අපට විරුද්ධ වෙන්න දෙයක් නෑ මිනිසුන්ට බයින්න දෙයක් නෑ අපට බනින මිනිසුන්ගේ නෙමෙයි ඒ වරද අපේ වරද එයා බැන්නායි කියලා දෘෂ්ටිගත වෙලා වෛර බඳගත්තා වූ අඩුව අපි හදාගන්න ඕනේ ඒ ශිල්පය අපි ඉගෙන ගන්න ඕනේ අපේ කර්මය අපට බාර දෙන තැපල් කරුවාට අපි දාලා දිනනවද? අපේ ආයතනයේ යම්කිසි දෝෂයක් වුණා කියලා ලියුමක් එනවා. එහෙම නැත්නම් අපේ ඥාතියන් මරුණා කියලා අපිට ටෙලිග්‍රෑම් එකක් එනවා. ටෙලිග්‍රෑම් එක ගෙනාවෝ ඒ තැපල්කාරුව ගස් බඳලා ගන්නවා. ඇයි මේ මල මේ පණිවිඩය අපිට ගෙනාලා දුන්නේ? ආයතනයේ බම්කොලොත් වෙච්ච ගයි අපිට ගෙනාලා දුන්නේ කියලා තැපල්කරුවාට ගන්න එක මොනතරම් අසාධාරණද? එහෙනම් අපට මිනිහ බලින මිනිස්සු ඔක්කොම තැපල්කරුවෝ අපි දැන්නා ඒ බැනුම මේ සතරමා භූතය ඇවිල්ලා ප්‍රායි පූජා කරනවා. අපි මොන විදියට උඩ පැන පැන කෑ ගැව්වේ ඒ විදියටම මේ මිනිස්සයා කෑ ගන්නවා. එහෙනම් මේ අපට නිନ୍ଦා අපහාස කරන අපට පීඩා කරන ඒ සියලුම මිනිස්සු තැපල් කරුවෝ අපේ කර්ම අපට ගෙනල්ලා බාර දීලා මෙන්න එදා දීපු අකුසලයේ දැන් බබලම් බාර දෙනවා. ඒක ගෙවලා ඉවර කරලා නිවන් යන්න කියලා අපට උදව් කරනවා. ඒ වගේම තමයි අපි ප්‍රශංසා කරපු ගෞරව කරපු කට්ටිය ඒවා ඒවා ලබා ගත්තා. ඒවා නැවත මේ සතර මහා භූතය ඇවිල්ලා අපට නැවත පූජා කරනවා. එහෙනම් මිතුරා මොනවද කරන්නේ අපට කුසල් ගෙවන්න උදව් කරනවා. අතුරා මොනවද කරන්නේ අකුසල් ගෙවන්න උදව් කරනවා. මේ දෙන්නම රැඩවල් දෙකේ නිදි මරාගෙන වෙසෙනවා. අපිව රාත් කරවලා පිළිනිවන් පාවන්න. බලන්න පින්වත්නි අපටවත් උවමනාවක් නැහැ. සසරෙන් එතර වෙන්න අපේ අතුරාට තියෙන උවමනාව රාජවල් දෙකේ උකුසා වාගේ බලාගෙන ඉඳලා අපි අඩුපාඩු විවේචනය කරන්නේ නැද්ද? කැලෑපත්තර ගන්න නැද්ද? හැමතැනකම ගින් දොස් කියන්නේ නැද්ද? ඒ නිසා අපට ලැජ්ජාව ඇති කියලා අපි වැරද හදා ගන්න නැද්ද? අපි නොදන්න වැරදි ඒ අතුරා විසින් අපි දැනගන්නේ නැද්ද? දැනුවත් වෙන්නේ නැද්ද? මොනතරම් ශ්‍රේෂ්ඨ රාජකාරියක් කරනවද පඩි නැති සේවකයෙක් වෙලා? අපේ හතුරු අපල අපි වෙනුවෙන් වැඩ කරනවා වැඩුපත් ලබන්නේ නැතුව. ඒගොල්ලෝ අපට විශාල සේවයක් කරනවා අපේ අඩුපාඩු අපි නොදන්න දේවල් දැනගන්න. රාසින් කරපු දේවල් ප්‍රසිද්ධිය කියලා නින්දාවටපත් කරලා නැවත ඒ වගේ වැරද්දක් ඉතන්නේවත් නැති විදිහට අපේ හිත හදන්නේ නැද්ද? එහෙනම් දෙමෝපියෝ නෙමෙයි අපේ නිවන් මාර්ගේ හදලා තියෙන අපේ හතුරෝ. එහෙනම් අතුරු ඇවිල්ලා අපේ අකුසල් ගෙවන්න උදව් කරනවා මිතුරු ඇවිල්ලා කුසල් ගෙවන්න උදව් කරනවා මේ ශිල්පිය අපි ඉගෙන ගත්තේ නෑ මේ විදිහට දකින්න අපි දක්ෂ වුණේ භාග්‍යවත් වහන්සේ දේශනා කරන බාහුව සත්‍යංච සිප්පංච මේ ශිල්ප ශාස්ත්‍රය අපි ඉගෙන ගන්නට ඕනේ මේ ලෝකයේ පුද්ගලයේ සත්‍යයක් නැත්නම් බැනුම් ආන කෙනා කවුද? බැනුම් කියන කෙනා කවුද? දෙකම කර්මයක් නෙමෙයිද? සතරමා භූතය තුළ තියෙන නැටුමක් නේ යන්නේ. එහෙනම් මේ ලෝකයේ හැමදයක්ම හේතුඵල ධර්මයට අනුව ලස්සනට ගනුදෙනුව ඉවර වෙනවා. පුද්ගල ස්වභාවය තියෙන නිසා අසවලාමට බැන්නාය, අසවලා ප්‍රශංසා කළාය, අසවලා දුන්නාය, අසවලා ගත්තාය කියලා අපි නඩු කියනවා. ඒ නිසා ජාති ජරා භව දුක්ඛ දෝමනස් වලට නිකම් කියනවා. එහෙනම් ඇයෙන හැම දෙයක් තුළම යහපත් ලෙස ඇයෙන්න ඕනේ. මේ ඇයෙනවනේ මගේ කර්ම කියනවා. පේනවනේ මේ මගේ කර්ම කියනවා මේ විදිහට දකින්න පුළුවන් නම් එයා විශාල දක්ෂකම පුරුදු කරලා තිනවා. එයා ශිල්පයක් ගිනගෙන තිනවා. මොකද්ද? ඒ කර්මය කර්මයට ඕන විදිහට ගෙවිලා යන්න ශිල්පය දන්නවා එයා. රසවත් දේවල් දිවට දැන්නකොට වැඩිපුර කන්න හිතෙන්නේ නැද්ද? ඒ රසවත් දේවල් මේ ලෝකේ මා පොළවේ පස්වලට වල කාලා නැද්ද? මොනතරම් ඉපදිලා ඇද්ද මොනතරම් ගෙවල් අදලා ඇද්ද තාම මේ රසකාමී අපට තේරිලා නැහනේ එහෙනම් රසවත් දේවල් තුලින් ඇතිවන ලෝභයට අපි පාර දෙන්න අපි ශිල්පී ඉගෙන ගත්තේ නැහනේ රසවත් දේවල් ලැබෙනකොට තව තවත් කණ්ඩෝණි කියන කෑදරකම පරාජය කරන්න ශිල්පී ඉගෙන ගත්තේ නැහනේ ඕනතරම් කොච්චර දුන්නත් මදි මදි කියලා තවත් තවත් කන්න මේ ලෝභය තුළ තවත් වමනාවක් ඇති කරගෙන බලාපොරොත්තුවක් ඇති කරන තාම සසරට යනවා මේ අඩුපාඩු තේරුම් ගන්න සිල්ප ඉගෙන ගත්තේ නැහනේ මෙන්න මේක තමයි බාහුව සත්‍යංච සිප්පංච මේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට ඕනේ අපි දන්නේ නැද්ද මේක යාපත් මේක අයාපත් කියලා අපි දන්නවා. ඒත් අපි අසත්පුරුෂ වැඩ කරන්නේ නැද්ද? තරහා ගන්න නැද්ද? නින්දාපාස කරන්නේ නැද්ද? එලා දකින්නේ නැද්ද? දුස්සීලයන් විවේචනය කරන්නේ නැද්ද? එහෙනම් මේ අඩුපාඩු අපේ චරිතවල තාම තියෙනවනේ. දේවදත්ත අපායතන අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇයි අපි අනුන්ගේ කර්ම වලට නඩුකාරය වෙන්නේ? අපිට කවුරු පෙරකදෝරුකම දීලා නැහැ මේ ශාසනයේ. අපි පෙරකදෝරුවොත් නෙමෙයි අපි ආවේ අපේ වැඩ ඉවර කරන්න මාපොළව යන తాවකාලික නවාතැන් පොළව. අපට මිනිසත් භවයේ දීලා තියෙන මේක ලබව කෝටි ගණන් පෙරම්පුර එකතු කරපු කුසලයේ ප්‍රතිඵලයක් අපි ආවේ බොහොම අමාරු මෙතනට රාත් වෙලා පිළිනිවන් පාන්න අනුගේ ඇද හොයන්නවත් අනුන්ට ඇඳුම් අඳින්නවත් අනුගේ දක්මදින්නවත් අනුන්ට නිඳා කරන්නවත් අනුගේ අකුසල් වලට නඩු කියන පෙරක දෝරා වෙන්නත් නෙමෙයි අන්න මේ සිල්පේ ඉගෙන ගත්තාම කාය සංවරය ඇදෙනවා සීලය ඇදෙනවා එයා සිල්පේ ඉගෙන ගත්ත තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙනවා බාහුසත්‍යංච සිප්පංච කියලා කියන්නේ අපේ චර්යාවල තියෙන දෝෂ නිර්දෝෂ කරලා ශිල්පී ඉගෙන ගන්න ඕනේ. විනයට අනුව ජීවත් වෙන ශිල්පී අපි ඉගෙන ගන්නට ඕනේ. නිවනට ගැළපෙන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ශිල්පී ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි බාහුසත්‍යංච සිප්පංච කියලා කියන්නේ. අපේ සිතිවිලි වල මොනතරම් දෝෂ තියනවද? අකුසල නැද්ද? ලෝභ දේශ මොහ හැවිලා ඉබිලා බලලා යන්නේ නැද්ද? කාමක කෑදරකම්, තණ්හාව මොනතරම් තියනවද? මේ අකුසල කර්ම අපි තේරුම් අරගෙන ඒවා නිරෝධ කරන්න කිසිම උපක්‍රමයක් යොදවන්නේ නැහැ තව කී වතාවක් ඉපදෙන්නද මේ බුද්ධ ශාසනය 2600ක් වෙලා එහෙනම් 26 වතාවක් ඉපදලා 100 ගන්න බැලුවා 100ට අනුයෙන් බැලුවොත් 35 වතාවක් විතර ඉපදලා මේ බුද්ධ ශාසනය තාම මේ ලෝභය නිරෝධ කරන්න බැරි වුණා මෝහය නිරෝධ කරන්න බැරි වුණා රාගය වෛරය නිරෝධ කරන්න බැරි වුණා මොනතරම් දුර්වලද එක කෙලෙසයක් නිරෝධ කෙරුවොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාගාමී වෙනවයි කියලා. ලෝභයේ දේශේ මොහේ තුනෙන් එකක් නැති කළොත් අනාගාමී. එහෙනම් 2600ක් කරත් අපට බැරි වුණා එකක් නිරෝධ කරලා අනාගාමී වෙන්න මොනතරම් චරිතයෙන් දුර්වලද අපි? මොනතරම් සිටිවිලි වලින් නිന്ദාසගතද අපි? එහෙනම් කොහොමද අපි සිල්ප ඉගෙන ගන්නයි කියලා අපි කියන්නේ? අපි සිල්ප මොකවත් ඉගෙනගෙන නැහැ. අපි තාම ඉන්නේ කිරිසප්පේ පාගේ කිරිබොන මට්ටමේ. දැම්වත් නෑ මම බක්කන කෙනෙක් කියලා නැගිටලා අපි මේ ශිල්පය ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ සිතිවිලි වල තියෙන රාගය නිරෝධ කරන ශිල්පය ඉගෙන ගන්නට ඕනේ. තමන්ගේ සිතිවිලි වල තියෙන ලෝභය නිරෝධ කරන ශිල්පය ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ සිතිවිලි වල තියෙන කෙලෙස් ටික නිරෝධ කරන ශිල්පය ඉගෙන ගන්න ඕනේ. ඒම ඉගෙන ගන්න පුළුවන් නම් බාහුසත්‍යංච සිප්පංච කියන තථාගතයන් වහන්සේගේ කමඨාන වඩන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙනම් බාහුසත්‍යංච සිප්පංච කියලා කියන්නේ අපි නිකන් කම්මල්වල වැඩ කරන මේ උපකරණ වල පිළිබඳව දැනුම ලබනවා නෙමෙයි ආයතන හය පිළිබඳව සම්මා දිට්ඨිය ප්‍රගුණ කරන සිල්පය ඉගෙන ගන්නට ඕනේ. ඇසකන දිව නාසය සමසිතෙන් තමයි කර්ම හැදෙන්නේ. ඒ කර්ම කුසල අකුසල වශයෙන් වර්ග වෙනවා. කුසල නම් දිව්‍ය ලෝක යනවා, අකුසල නම් අපායට යනවා. එහෙනම් කර්ම දන්නේ ආයතන 6 නම් ආයතන 6 නැවතුවොත් සේරම ටික නැවතෙනවා. එහෙනම් ආයතනෙන් නම් ಜಾති හජරා බව දුක්ඛ දෝමනස් හැදෙන්නේ සලායතන නිරෝධ වුණොත් මේ සේරම නවතිනවා එහෙනම් සිල්පු ගන්නන්නට ඕනේ ඇසතන දිව නාසය සමසිතට සේරම සිල්පටික උවන්හකට ඕනේ නිවනට ගැළපෙන විදිහට දකින්න, නිවනට ගැළපෙන විදිහට අසන්න, නිවනට ගැළපෙන විදිහට කතා කරන්න, නිවනට ගැළපෙන විදිහට ජීවත් වෙන්න, නිවනට ගැළපෙන විදිහට සිතන්න. මේ සිල්ප ශාස්ත්‍ර ටික උගන්වන්න පුළුවන් නම් එදා ජේතවනාරාමයේ දේශනා කරපු බාහුසත්‍යං සිප්පංච සරණං ගච්ඡාමි කියන ඒ ධම්මං සරණං ගච්ඡාමි වෙන සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අපි සියලුම දෙනා ධර්ම සරණ යනවා ධර්ම සරණ යනවා කියුවට කොයි තාම අඩුපාඩු දුන්නේ නැහැ නේ. කොයි සෝවන් සකෘදාගාමි අනාගාමි අරියත් මොකවත් නැහනේ. එහෙනම් මොන ධර්මයක සරණ ගියේ? අධර්මයේ සරණ ගියා. අනාර්ය මාර්ගයේ සරණ ගියා. භාර්යාවරු සරණ ගියා. ස්වාමි පුරුෂයා සරණ ගියා. රස්සාවේ සරණ ගියා. ගෙවල් දොරවල් සරණ ගියා. යාන වාහන සරණ ගියා. ලෝභයේ සරණ ගියා. මාන්නයේ සරණ ගියා. ඊතුවක්කාරකමේ සරණ ගියා. දුනුරුවන් සරණේ තාමත් ගියේ නැහැ. එහෙම ගියා නම් අවුරුදු කතා කරනකොට වැඩ ඉවර වෙන්න එපාය. උපරිම අවුරුදු 7යි නම් අතෙන් rahat වෙන්න එපාය. බෞද්ධකම ලැබිලා 40 50 60 70ක් වෙනවා නම් තුනුරුවන් සරණ ගියේ නැහැ කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍යද? එහෙනම් අද ඉඳලා තුනුරුවන් සරණ යන්න බාහුසත්‍යංච සිප්පංච කියන ගාථාවට අනුව ආයතන වලට සිල්ප උගන්වන්න මායя පරාජය කරන්න මායя කෙලෙස් වලින් ඇස් වලින් ඇතුල් වෙනවා මායя පරාජය කරන්න ඇස් වලින් කම්වලට ලෝභ දේශ මොහ වලින් ඇතුල් වෙන මායя පරාජය කරන්න වචන වල තාම අඩුපාඩු තියෙනවා කතා කරන වචන වල ඕනතර දෝෂ තියෙනවා ඒ හැම අඩුවක්ම අදලා මායයට වචන වලින් ඇතුල් වෙන්න නොදී පරාජය කරන්න චරිතවල ඕනතරම් අඩුපාඩු තියෙනවා. අඩුපාඩුත් එක්ක තාම කෙලෙසුත් පවතිනවා. ඒ ඔක්කොම නිරෝධ කරන්න චරිතවලින් ගුණවලින් කිසිම මොහතක මාර්ගයක් ඇතුළෙන්ද නොදී පාර දෙන්නේ සිල්පේ ඉගෙන ගන්න. සිතිවිලි වලින් ගැලෙසෙන්න දෙන්න එපා. ඔක්කොම නිරෝධ කරන්න. ඒ සිල්ප ඉගෙන ගන්න. මේ විදිහට පුරුදු කරන්න පුළුවන් නම් අද ඉඳලා අපේ බෞද්ධකම ස්ථිර වුණා. අද ඉඳලා අපි සබෑ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකය වුණා. අද ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි තිසරණ සරණ යන ආර්ය ශ්‍රාවකය බවට පත් වෙනවා. එහෙනම් භාවසංචංච සිප්පංච කියලා කියන්නේ මාමංගල සූත්‍රයේ ගාථාවක් නෙමෙයි 2600කට කලින් තථාගතයන් වහන්සේ දැනගෙන හිටියා 2017 ආවල් මාසේ ආවල් දිනේ ආවල් අයට කමඨහන දෙන්න ඕනේ. ඒ අය රාත් වෙන්නේ මේ කමඨහන වඩලා මේ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේගොල්ලෝ වඩනවා සිල්ප වඩන්නේ වඩන්නේ අසකන දිව නාසයේ සමසිත කියන ආයතන වලින් සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සතිය කියන එක වඩලා අපි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එතර වෙනවා සසර දුකෙන් නිවෙනවා එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කමඨාන තමයි බාහුසත්‍යංච සිප්පංච කියලා කිව්වේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ ගාථාවේ සරණ යන්නට ඕනේ. මේ කමඨාන අපගේ නිවන් පණිවිඩය වශයෙන් අරගෙන 2600ට කලින් භාග්‍යතුන් වහන්සේ මාත්‍රේ අනුකම්පාවෙන් දේශනා කළා. උන්වහන්සේ පිරිනුවම් පාන්න කලින් මට පණිවිඩය දේශනා කළා පිරිනුවම් පාවයි කියලා. ඒ තථාගතයන් වහන්සේගේ සාරාසක කල්ප ලක්ෂයක පාරමිතාවට පිංසිට වෙන්න. ඒ මාබෝසතරන් වහන්සේගේ පාරමිතාව තවත් අලංකාර කරවන්න අපි ප්‍රාර්ථනා පිරිනිවන් පාන්නට ඕනේ. අපේ මේ මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් වෙන්නට ඕනේ. එහෙනම් අද ඉඳලා මේ ಗುಣධර්ම වඩන්න බාහුසත්‍යංච සිප්පංච කියන ගාථාවට අනුව ආයතන වල සිල්ප උගන්වන්න මායා පරාජය කරන කෙලෙස් නිරෝධ කරන සිල්ප ටික උගන්වන්න මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුළ මේ ධාතාවට අනුව ජීවත් වෙලා සියලු කෙලෙස් නිරෝධ කරලා ඒකාන්ත වශයෙන්ම රාත්බෝධයෙන් පිරිනිවන් පාන්න මේ අවවාදය අවබෝධය ඒකාන්ත වශයෙන්ම සියලු දෙනාගේ රාත්බෝධය පිණිස